පුරිමා භික්කවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය ඊතෝ කුම්මේ අවිජ්ජානා හෝසි අතපච්චා සම්භවේති ඒවමේතං භික්කවේ උච්චති අතච පන පඤ්ඤායති ඉදප්පච්චයා අවිජ්ජාති සාදු සාදු සාදු ශ්‍රද්ධා ගුණ සම්පන්න පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් පිටක් ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ සූදානම. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව මේ පින්වතුන්ට ශ්‍රද්ධාවක් තියෙනවා. ශ්‍රවණය කරන්න බොහොම ඌමනාවක් තියෙනවා. ඒ පිළිබඳ ගෞරවයක් තියෙනවා. ආන්නේ නිසා මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා සදූපදේශයක් වූ සුණාත ධාරේත චරාත කියන බුදු ඕදනට අනුවමයි ධර්මය නම් ශ්‍රවණය කළ යුත්තේ මේ අවස්ථාවේ පින්නතුනි විතේක ඔබ ඔය යෙදී තියෙන යම් යම් කාර්යයන් වලින් නිදහස් වෙන්නට ඕනේ. බුදු ගෞරවය ඇති කරගෙන යම් බුදු ගුණයක් සිහිපත් කරගෙන දහම් ගුණයක් සිහිපත් කරගෙන සංඝ ගුණයක් සිහිපත් කරගෙන ධර්ම දේශනාව දෙසට නැමී ගත්තා වූ සිතකින් යුක්තව ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ආන්න බුද්ධ අවවාදයේ සුණාත කියන කාරණාව ඊට වෙනවා. නැහැ ඔබ ඉඩක් සලසන්නේ ඔබේ සුපුරුදු පරිදි හිත විවිධ අරමුණු ඔස්සේ දුවන්නට. ආන්නේ නිසා සුණාත හොඳට සිදු වෙනවා. හොඳින් ඔබ ධර්මය අහනවා කිව්වේ ශ්‍රවණය කරනවා කිව්වේ ඒකයි. අනේ විට පින්නතුනේ ධාරේත ධාරණය වෙනව හොඳට. එහෙමනම් හොඳින් අහලා ධාරණය කරගත්තා වූ ධර්මයට අනුකූලව චරාත ඔබට ජීවිත විහරණය කරන්නට හැකියාව ඇති වෙනවා. ආන් එහෙම වුණොත් වෙනතුනේ අර නෙළුම් කොළයක් මතට වැටෙන ජලය වාගේ අහන ධර්මයට එහෙම සිදුවීමක් වෙන්නේ නැහැනේ. හොඳට ඔබේ හිතේ තැන්පත් වුණාම ජීවිතය ඇති වෙන ගැටලු පිළිබඳව යම් යම් ප්‍රශ්න පිළිබඳව විසඳා ගන්නකොට එදිනදා ජීවිතයේදී අහලා ධාරණය කරගත්තා වූ ධර්මයට අනුව තීරණ ගන්න ඔබට අවස්ථා උදා වෙනවා. ආන එහෙම වුණාම සමාජයේ ඔබේ ඔබ තුල ඔබේ පවුල තුල තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඔබ ළඟ තිබෙනවා. ඒ වගේමයි දුෂ්චරිතය සමාජයේ අඩු වෙනවා. හැමදිනාටම යහපත සැපත සැනසෙල්ල උදා වෙන්න අන්න ධර්ම මාර්ගයේ උපකාර කරගන්න පුළුවන් විදිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඔය බුද්ධ අවවාදයේ ධර්ම දේශනාව තරමටම වටිනවා. වෙනතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මහා සාගරයක් බඳු වෙන්නේ. ඒ දේශනා කර වදාළ ධර්මයේ තැනක සඳහන් වෙනවා මේ සත්වයාගේ භව ගමන පිළිබඳව. ඒ පටිච්ච සමුප්පාදයේ සත්‍යය ඉපද මෙරිමින් ඉපද මෙරිමින් භව සසරේ ගමන් කරන හැටි ඊට හේතු ඔබ අහලා තියෙන්න පුළුවන් මීට පෙර අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භවපච්චයා ජාති ජරා මරණ ශෝක පරිදේව ප්‍රයාදී වශයෙන් ප්‍රධාන කරුණු 12ක් පටිසම්පාදයෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වවා දාලා. යොතන හැම තැනම පච්චයා පච්චයා කියලා වචනයක් සඳහන් වෙනවානේ. ඒ තේරුම පින්නතුන් දන්නවනේ හේතු ප්‍රත්‍ය අවිද්‍යාව හේතුව නිසා සංකාර ඔබ තුල ඇති වෙනවා. සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං මේ විදිහට නාම රූපච්චය සලායතන නාම රූප හේතු කොටගෙන ප්‍රත්‍ය කරගෙන සලායතන ඇති වෙනවා ෂඩායතන කියලා කියනවා ඇස කන නාසය දිව ශරීරය මන සලායතන නිසා සලායතන පච්චය පස්සෝ පස කිවේ ස්පර්ශය ඇහැට දකින රූපයක් නිසා ඇතිවෙන ස්පර්ශය ඔය විදිහට පින්නතුනේ ඔය පටිච්චසමුප්පාදය දේශනා කොට වදාලා නමුත් මේ වෙලාවේ අප සූදානම් වෙන්නේ ඔබට ඒ ගැඹුරු වූ ධර්මයක් පිළිබඳව දේශනා කරන්නට නෙවෙයි. ඔය පටිච්චසමුප්පාද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අපට ඔය අවිද්‍යාව හේතු කරගෙන අනිත් අනිත් ධර්මතාවයන් ඇති වෙන හැටි කදිමට පෙන්වා දීලා තිබෙනවා. ඉතින් පටිච්චසමුප්පාදය පාඩම් කරගත්තයි කියලා කෙනෙක් ඒක දැන හිටියයි කියලා ඔබට නිවන් මඟ හමු වෙන්නේ නැහැ. එනිසා අපි මේ සූදානම් වෙන්නේ මේ සූත්‍රේ නැති තැනකට ඔබව කැඳවගෙන යන්නටයි. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඇතිවෙන ධර්මතා ඔතන සඳහන් කළාට පින්නතුනි නැහැ අපේ බුදුරජාණන් වහන්සේ එතන ඉදිරිපත් කළේ අවිද්‍යාවට හේතුව. අවිද්‍යාව හේතු කරගෙන මා සඳහන් කරපු ධර්මතා ඇති වෙන බවයි පෙන්වා දුන්නේ. සත්‍යාගේ භව ගමන සසර යන හැටි. එනිසා ඔය අවිද්‍යාවට හේතුව අපට හොයා ගන්න පුළුවන් නම් අපට අවිද්‍යාවෙන් නිදහස් වෙන්න පහසුයි. ආන්‍ය නිසා බුදුරජාණන් වහන්සේ විශේෂ පැනක් දෙමින් අවිද්‍යාව පිළිබඳව දේශනා කරපු සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ තමයි අවිද්‍යා සූත්‍රය. එතනදී අපිට අවිද්‍යාවට හේතු හමු වෙනවා පින්නතුනේ. ඒ නිසා අපට සරල තැනකින් තැනකින් ගැඹුරු තැනකට යන්න සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන pāli පාඨයන් තමයි ඔබ කලින් මේ දේශනාව ආරම්භයේදී ශ්‍රවණය කළේ. පුරිමා භික්කවේ කෝටින පඤ්ඤායති අවිජ්ජාය. ඊතෝ කුබ්බේ අවිජ්ජානා හෝසී අතපච්චා සම්භවීති දැන් මේ pāli පාඨයන් වලින් ඔය කියන සඳහන් කරපු pāli පාඨයන්ගේ හරය ගත්තොත් සරලව මේ වෙලාවේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ අවිද්‍යාව යම් තැනකින් ආරම්භ වුණාය එහෙම නැත්නම් පසු තැනකින් ආරම්භ වුණාය අවිද්‍යාවේ పూర్ව කෙලවරක් නොපෙනේ නමුත් මහණෙනි මම දේශනා කරනවා අවිද්‍යාවට ප්‍රත්‍යක් තියෙන බව හේතුවක් තියෙන බව යම් ආහාරයක් තියෙන බව හේතුවක් නැතුව අවිද්‍යාව ඇති වෙන්නේ නැහැ කෝචාහාරං අවිද්‍යා තිස්ස පංච නීවරණ තිස්ස වචනීය ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන යනවා අවිද්‍යාව නිසා පින්නතුනි එහෙම නැත්නම් අවිද්‍යාවට හේතුව පංච නීවරණ බවයි සඳහන් කරන්නේ. පංච නීවරණ යම් කෙනෙක් තුල තියෙනවද? ආනයය අවිද්‍යාවට ගොදුරු වෙලා. එහෙනම් අවිද්‍යාවට හේතුව පංච නීවරණයයි. දැන් පංච නීවරණ ඔබ අහලා තියෙනවා. කාමච්ඡන්දය ව්‍යාපාදේ, ත්‍රින මිද්දය, උද්ධච්ච කුකුච්ච, විචිකිච්ඡා කියන ධර්මතා පහක්. මේවා දීර්ඝ ලෙස විස්තර කරන්න අපට කාලයක් ලැබෙන්නේ නැති නිසා බොහොම ඉක්මනින් අපි ඔබව නිසි තැනට ඌමනා තැනට මේ දහම් පණිවිඩය සමග අරගෙන ගියොත් ඔබට පුළුවන් වෙනවා ඒ අවිද්‍යාවට බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ හේතු නතර කරන්න හේතු නතර කරන්න එතකොට පංච නීවරණ ඔය කාමච්ඡන්දය කියලා කෙටියෙන් සඳහන් කළොත් කාමයන්ට තියෙන ලොල් බව. ව්‍යාපාදේ විවිධාකාර හේතු නිසා ඔබ තුළ ඇති වෙන කෝපය, වෛරය, පලි ගැනීම ව්‍යාපාදයෙන් පිළිඹු වෙනවා. තින මිද්ද ඔබට යමක් කරන්න බෑ යම් වෙලාවකදී හිත විපලිසර වෙලා අලස බව, නිදිමත ගතිය ඔන්න තින මිද්ද. උද්දච්ච කුක්කුච්ච, දඟුභාවයේ වාගේම ඔබ කරගත්තා වූ යම් යම් පාප කර්ම වලට පශ්චාත්තාප වීම ඕන්න ඔය ධර්මතාවය හඳුන්වනවා. ඒ වගේම විචිකිච්ඡාව. බුද්ධ ආදී අටතම් පිළිබඳ ඔබ තුල ඇති වෙන සැක. මෙන්න මේ පංච නීවරණ ධර්ම වලින් ඔය නාමිකව ගත්තාම පදගතාර්ථයෙන් පෙන්වන්නේ පංච නීවරණ නිවන වසා දමන ධර්ම කියන එකයි. ඉතින් අපි මේ විදිහට ගත්තොත් එහෙම කෙනෙකුට හිතෙන්නට පුළුවන් ආ නිවනනේ වහලා දාන්නේ. ආන්න එහෙම කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නිවන නෙවෙයි නිවන් මාර්ගය කෙනෙක් ගැහැමි ලෙස ජීවිතයක් ආරම්භ කරන්න ගන්න උත්සාහයම වහලා දානවා පින්න දින ඔය ධර්මතා නිසා. එනිසා නිවන නෙවෙයි මේ මාර්ගයවත් ගමන් කරන්න බෑ කෙනෙකුට. ආන් නිසා පංච නීවරණ ධර්ම ඊටාම දරුණුයි. පංච නීවරණ ඔබ තුල ඉබේම ඇති වෙන්නේ නැහැනේ පින්නතුනේ. මේ සූත්‍රයෙන් පෙන්වා දෙනවානේ. අවිද්‍යාවට හේතුව පංච නීවරණ කියවෙන පංච නීවරණ වලටත් හේතුවක් තියෙන්න ඕනේ. ඒ තමයි ත්‍රිවිධ දුෂ්චරිතය. කෙනෙක් තුල ඇති වෙන ත්‍රිවිධ දුෂ්චරිතය නිසා පංච නීවරණ ධර්මතාවන්ට උදුරු වෙනවා. අඩු වැඩි වශයෙන්. ඒතර අවිද්‍යාව ට ඔබ හසු වෙන්නේ පංච නීවරණ ධර්ම නිසා. පංච නීවරණ ධර්ම තියෙන්නේ ඔබ තුල ත්‍රිවිධ දුෂ්චරිතය තියෙන නිසා. එහෙමනම් ත්‍රිවිධ දුෂ්චරිතය ඔබට ඉබේ ඇති වෙන්න හේතුවක් නැහැ. ඒකටත් නම් කිසි ප්‍රත්‍යක් ආහාරයක් තියෙන්නට ඕනේ පෙන්වද? ඒ තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය. අසකනාසයේ දිව ශරීරය අසංවර වෙන්න වෙන්න ඔබ ත්‍රිවිධ දුෂ්චරිතයට හසු වෙනවා. ඉතින් ඉන්ද්‍රියා සංවරයත් ඉබේම ඇති වෙන්නේ නැහැ. ඒකත් හේතුවක් තියෙනවා. ඒ තමයි අසම්පජන්නේ. ඔබ සිහි මුලා වෙලා සිහියෙන් නෙවෙයි ජීවිතය ගෙන යන්නේ සබෑවටම. විවිධ හේතු විවිධ අරමුණුත් එක්ක ඔබ ගැටිලා ඒ තත්ත්වය උදා කරගන්නවා. එක්ක ඇලිලා එක්ක ගැටිලා. ඉතින් සම්පජන්‍යයත් ඉබේම ඇති වෙන ධර්මයක් නෙවෙයි ඔබ තුල. ඊට හේතුව තමයි අයෝනිසෝ මානසිකාරය. මුත්තස්සති. ඔබ යමක් දකින්නකොට දකින්නේ ඒ දකිය යුතු ආකාරයෙන් නෙවෙයි. ඒ නිසා ඔබ අයෝනිසෝ මනසිකාරයට ගොදුරු වෙනවා. අයෝනිසෝ මනසිකාරය කිව්වේ ඒකමයි. ඉතින් අයෝනිසෝ මනසිකාරය ඔබ තුල ඉබේම ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඒකටත් හේතුවක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය කෙනෙක් තුල ඇති වෙන්නේ අසද්ධාව නිසා. අසද්ධාව. සද්ධාාවක් නැතිකම. කර්ම කර්මඵල පිළිබඳව විශ්වාසයක් නැහැ. ධර්මයේ පිළිබඳව ගෞරවයක් නැහැ. බුදුරජාන් වහන්සේ අනේ 540 වසරක් තිස්සේ මොනතරම් දුකක් විඳලාද මේ ධර්මයේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දේශනා කළේ කියන හැඟීමක් ඔබ තුල නැහැ. ඔන්න සිදුවෙන ක්‍රියාදාමය. මේ අසද්ධාව ඉබේම ඇති වෙන්නේ නැහැ පින්වත්. ඊට හේතුවක් තියෙනවා. ඒ තමයි අසද් ධම්ම අසත් ධර්මය ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා නම් ආන්නර කියාපු ධර්මතාවයන්ට ඔබ ගොදුරු වෙනවා. ඒතර ඒක ඔබට ඉබේම සිදුවෙන දෙයක් නෙවෙයි. ඊට හේතු වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා අසත් පුරුෂයන්ගේ ඇසුර. අසත් පුරුෂයන්ගේ ඇසුර ඔබ තුල තිබෙනවා නම් ඔබ අසත් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ අසත් ධර්මයේ නිතර නිතර ඔබ ශ්‍රවණය කරන්න සිදුවීම හේතු කරගෙන ඔබ තුල අසද්ධාව ඇති වෙනවා. ඒ නිසා ඔබ අයෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරන්නේ ඒ හේතු කරගෙන අසම්පජන්ණය ඔබ තුල ඇති වෙනවා. අසම්පජන්ණයේ තියනවාද පින්නතුනි? එහෙමනම් ඔබ ඉන්ද්‍රිය සංවරයට ගොදුරු වෙනවා. ඉන්ද්‍රිය සංවරයට. ආන්නේ හේතුව නිසා ඔබ තුල ත්‍රිවිධ දුෂ්චරිතය හට ගන්නවා. ඒ නිසා පංච නීවරණ පංච නීවරණ නිසා ඔබ අවිද්‍යාවට ගොදුරු වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි තත්යකට ඔබපත් වෙනවා. ඉතින් කුමන මාර්ගඵල නිවනක්ද වෙනතුන? බොහොම වටිනා සූත්‍රයක්නේ. ඔන්න අවිද්‍යාවට හේතුව කෙටියෙන්ම සඳහන් කළා නම් අසත්පුරුෂයන්ගේ ඇසුර. නැවත ඔබ සිහිපත් කරන්න අවිද්‍යාව තියෙනවා නම් දැන් පංච නීවරණ ධර්ම ඇති වෙනවා. පංච නීවරණ තියෙන නිසාමයි අවිද්‍යාවට ඔබ ගොදුරු වෙන්නේ. පංච නීවරණ ඉබේ ඇති වෙන්නේ නැහැ කියලා දැන් ඔබ දන්නවා. එතකොට පංච නීවරණ තියෙන්නේ ඔබ ත්‍රිවිධ දුෂ්චරිතය යෙදෙන හින්දාමයි. ඒට හේතුව ඉන්ද්‍රිය අසංවරයමයි. දැන් මෙතන ඉන්ද්‍රිය අසංවරය කියන්නේ කොහොමද පින්නතට? එකට ඉදසුණක් දෙකක් අපි බලමු. ඇහැට වැටෙන රූපයක් පිළිබඳව ඔබ වැඩි අවධානයක් යොමු කරනවා. ඔබේ රූපය දැකලා ඒකේ නිමිති ගන්නවා. හැඩයි, ලස්සනයි, හොඳයි ඔය විදිහට. ඊපස්සේ ඔබ හිතනවා සමීප වෙනවා, කතා කරනවා. ඊට පස්සේ ඔබට හිතනවා මේක මටම තිබුණා නම්, මට අයිති වුණා නම් ආ එහි ප්‍රතිඵලය මේ වැඩි හිටියෝ හැම කෙනෙක්ම දන්නවද? අයිති කරගත්තා ලෝක චාරිත්‍රය අනුව විවාහාගීවස ගත්තා. දෙයින් ඔබ ඔය ඉන්න වයස සීමාවට එනකොට සිද්ධ වෙලා තියෙන්නේ මොනවද? ඔබ දුකටපත් වුණාද සැපතටපත් වුණාද අත්ත වශයෙන්ම? දුකක් නේ පේනවද? නිත්‍ය නැති දේවල් කෙරෙහි ඔබ ඉන්ද්‍රිය අසංවරය නිසා ඇති කරගත්තු දේ. ඉතින් ලෝක චාරිත්‍රයට අනුව හොඳයි ඒක වරදක් නැහැ. එතන නෙමෙයි ප්‍රශ්නේ පේනවනේ. තව එහාට එහාට දේවලුත් ඔබ ඇහැට දකින දකින රූප එකතු කර ගන්නවා අයිති කර ගන්න හදනවා. මනුෂ්‍ය රූප විතරක් නෙවෙයිනේ. මේ විදිහට ගොඩ ගහගෙන තියනවා දැන්. හොඳයි ජීවිතය පිළිබඳවත් හිතන්නකෝ ඔය කාරණාව ඔස්සේ. දැන් කෝ එදා තිබෙච්ච தত্ত্বය ඔබ දෙන්නා තුල ඔබ දෙපළ තුල ඒ தত্ত্বය නැහැ. ඒ අනිත්‍ය ස්වභාවය. හදපු දරුවෝ බොහෝ වෙලාවට ඔබට කීකරු නැහැ. එය ආපු ගමනේ ඒ අය යනවා. එනිසා ඔතනින් එහාට යනකොට සිදු වෙන්නේ විශාල විනාශයක් ඔබ කරගන්නවා. ඉන්ද්‍රිය අසංවරයේ හේතු කොටගෙන. ඒතර ඉන්ද්‍රිය අසංවරයේ ඇති වුණේම ඔබට. දැන් මා සඳහන් කරන්නේ නැහැ මේ විවාහ ජීවිත පිළිබඳව, ලෝක චාරිත්‍ර කටයුතු පිළිබඳව. ඉන් එහාට දෙයක් ලෝකේ සමාජය තුළ පවතිනවනේ. ආන්නේ තත්ත්වයන්ට ඔබ ගොදුරු වෙන්නෙම ඔය ඉන්ද්‍රිය අසංවරය නිසාමයි. ආනේ නිසා ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් මේ සූත්‍රයෙන් විස්තර වෙනවා. මේ ඉන්ද්‍රිය අසංවරය ඇති වෙන්නේ අසම්පජන්නේ නිසා. ඔබ සිහි නැති වෙලා යනවා ඔබට ඔබ දකින රූපය බොහොම අලංකාරයි හැඩවෙච්ච ගමන්. ඔබ හිතන්නේ කරන්නේ මොනවද දන්නේ ඔබ නිමිති ගන්නවා ඒ පිළිබඳව. නිමිති ගන්න ගියාම සිද්ධ වෙන්නේ ඔබ දන්නේම නැහැ ඔබේ හිත තුළට මේවා කිඳා දාලා ඔබව අරන් යනවා. ඔබ නොදන්න ඉමකට. ඒ ඉන්ද්‍රිය අසංවර වීමයි. අසම්පජන්නේ හේතු කරගෙන. නමුත් ඔබ අයෝනිසෝ මනසිකාරයට හසු වෙන්නේ නැතුව ඔබ හිතනවා නම් මේ අනවශ්‍ය රූපයක් මොනතරම් හැඩුණත් වැඩුණත් එහෙම නැත්නම් වෙන වටිනාකම තිබෙන දෙයක් වුණත් මේක නිත්‍ය නැහැ. අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං. යමක් නිත්‍ය නොවන්නේද ඒ දුකයි. මේක තමයි වැඩි හිටි හැමදෙනාම මේ වෙනකොට අත්දකින්නේ. මොනතරම් බුදුරජාන් වහන්සේගේ ධර්මය සත්‍යද ඒ සත්‍ය බව ප්‍රකට වෙනවද මේ ජීවිතේදී ආනේ නිසා ඔබට ඔය தත්වෙන් මිදෙන්න නම් ඔබ දකින්න ඕනේ නিত্য සුඛ ආත්ම කියන ආකාරයෙන් නෙරේ දකින වස්තුන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න පුරුදු වෙන්නට ඕනේ මේ පුංචි දරුවෙක් පිනතුනේ වැටි වැටිනේ ඇවිදින්න පුරුදු වෙන්නේ මේවා මේ සාපෝකෙන් යමක් ගන්නවා වගේ මුදල් දීලා මේ ධර්මයන් අරගෙන ඔබට මේවා පුරුදු කරන්න බෑ. ඔබට උමනාවක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. අවංක උමනාවක් තියෙන්නට ඕනේ. මේ යන්න බැරි ගමනක් පිළිබඳව නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ. සත්‍යාගයේ සදාකාලික සැපද වූ බෞද්ධයාගේ පරම නිට්ටාව වූ නිවනට සමීප වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මාර්ගඵලයක් ලබා ගන්නට මේ වර්තමාන ලෝකයේ පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම ශ්‍රවණය කරන්නට ඕනෑතරම් පහසුකම් දැන් ඇති කරලා තියෙනවා. ඔබේ උමනාව තියෙන්නට ඕනේ නිවැරදි ධර්මය දැනගන්නට ඕනේ. ඒ අනුව යම් දිනක වේලාවක අවශ්‍ය කරන තත්ත්වයන්ට උපපත් වේවි. සාප්පුවෙන් මිල දීලා යම් කිසි බඩු භාණ්ඩයක් ගන්නවා වගේ මේ ආධ්‍යාත්මික සුවේ අපට ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ආනේ නිසා ඔය අයෝනිසෝ මානසිකාරය ඔබට අර කියාපු දුක් සියල්ලම ගෙනත් දීලා ඔබ අවිද්‍යාවට යොමු කරනවා. මේ සිද්ධ වෙන්නේ අසත් ධම්ම ශ්‍රවණය නිසා. මොනවද පිනද අසත් ධම්ම ශ්‍රවණය කියලා කියන්නේ? ධර්මයේ වගේ ඒවා තියෙනවා. දැන් ඕනෑ තරම් පහසුවට තියෙනවා දැනගන්න. ධර්මයේ වගේ දේවල්. ඒවෙන් ඔබ පරිස්සම් වෙන්නට ඕනේ. එකක් නිදසුණක් වශයෙන් කියවොතින් ධර්මදේශනාවක් කරන අතරතුරේ කාලයක් යොදනවා සමාජ සෝදනය කරන්න. කාන්තාවගේ ඇඳුමක් ගන්නවා නිදසුනකට ඒක විස්තර කරමින් යනවා. ඇයි අපට ඇති ප්‍රශ්නේ අනිත් අයගේ ඇඳුම පිළිබඳව? ඒ ඒ උමනාවල් ඉෂ්ට කරගන්නට ජන සමාජයත් විවිධ දේවල් කරනවා. ඒක අපට ආයත් දෙයක් නෙවෙයි. ඒක දිහා බලන්න. බලන්න කැමති කෙනෙක් බලાવી. බුදුරජාන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ ලෝකයේ විවිධ කාමයන් තියෙනවා කවදාත්. ඒක ස්වභාවයක්. අපිට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. අපි ඒ දකින්න ඕනෑම දෙයක් වෙනත් භාණ්ඩයක් හෝ වේවා එහි වටිනවා ලස්සන කායකක් දැක්ක කියමුකෝ රතවාහනයක් අපිට හිතනවා ගන්නම ඕනේ මේක කියලා. ඔන්න ඔය විදිහට සෑම ඒ රූප වස්තුන් පිළිබඳව මේවා නිත්‍ය දේවල් නෙවෙයි කියලා ඔබට හැඟීමක් තියෙන්නට ඕනේ. හැඟීමක් ඇති කරගන්නට ඕනේ. අන්නේතර ඔබට ඔබව පාලනය කරගන්න පුළුවන් වෙනවා. කාමභෝගී ජීවිත ගත කරන ගිහි පින්නතුන්ගේ ඕනෑපකම් පිළිබඳව අපට තියෙන අයිතිය මොකද්ද කතා කරන්න? අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව විග්‍රහ කරමින් කරුණු කාරණා දීලා සෙමින් සෙමින් සෙමින් සෙමින් ඒ අයව ආධ්‍යාත්මික ගුණවගාවන් දිසාවට යොමු කරන එකයි. ඒ අයගේ ඒ අදාළ ජීවිතයට අපේ බාධා කරනවා කියලා කියන්නේ කරදර කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොතින් එහෙම විවාහක යුවලකට බඹසර රකින්න කියලා. හරි වැඩක් නෙමෙයි ඒක. අපකලයතු බඹසර රැකීම ගිහි පෙන්නතුන්ට කරන්න කියලා කියනවා. එහෙම නැති එයා විවාහ වෙන්න ඕනේ නෑ. හිතන්නකෝ පෙන්නතුනේ සිංහාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය විශේෂයෙන් ඔය උග්ඝහ සිටුවරයාට දේශනා කරපු සිටුවරයාගේ දුවණිය විවාහ වෙන වෙලාවේ කරපු ආරාධනාව පිළි අරගෙන බුදුරජාන් වහන්සේ දේශනාවක් කරනවා. ඔබ කොහොමද මේ ගිහි ජීවිතය ගත කරන්න ඕනේ කියලා. තමන්ගේ සැමියත් එක්ක බොහොම අගේට මොනවද මේ පෙන්වලා දුන්නේ? ගිහි ජීවිතයේ සපවත්ව සැනසෙල්ලේ විඳින්න දැහැමි ලෙස අදැහැමි ලෙස නෙවෙයි. අදැහැමි ලෙස කටයුතු කරොත් ඔබට ජීවිතේ විඳින්න බැරි වෙනවා, විඳවන්න වෙනවා. ඒ විදීම තුළින් තමයි ඔබ අත්දකින්නේ. මෙහි හරයක් නැහැ කියන එක. මෙහි ස්ථිර දෙයක් නැහැ කියන එක. විවිධ කාරණා තුළින් ඔබ දකින්නේ. ආයකයි මනා දැකීම ස්වාධීන දැනුම ඔබ ඇති කර ගන්නා වූ. ශාස්ත්‍රවරයන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් ගමන් කරනකොට පින්නතුනි විවිධ අත්දැකීම් තුළින් ඔබ තීරණය කරනවා මේ ධර්මයේ මොනතරම් ප්‍රකටද සත්‍යයක්ද කියලා. එහෙම නැත්නම් ඔබ සීමාව ඉක්මවා යමින් නොකළ යුතු දේ කරන්න ගියොත් පීඩනයක් දෙන්න කියොත් තමන්ට නැහැ ඔබට ධර්මාභෝධයක් කවදාකවත් ලැබෙන්නේ. පෙර සසරේ පුරුදු පුණ්‍ය ශක්තිය හැම දෙයකටම පින්නතුනේ බහු හේතු. ඒ නිසා අප කල යුත්තේ අපේ උතුම් පැවිද්ද රැකගෙන අපි බඹසර රැකගෙන කටයුතු කරන එකයි. ගිහියාට අවශ්‍ය දේ තමන්ගේ ප්‍රජාව පිණිස එහෙම නැත්නම් මානසික සමබරතාවයේ පිණිස ඒ ඒ අවශ්‍යතාවයන් ගිහින් වෙදිනවා. අප ඒකට ඊර්ෂ්‍යා කර යුතුද? නෑ නෑ. අපි කළ යුතු දේ අපි කරන්නට ඕනේ. ගිහියාගේ ගමන මොනරගේ ගමනටයි උපමා කළ දී බුදුරජාණන් වහන්සේ. මොනරාගේ නැටුමේදී මොනරා පිල් විදහා ගත්තාම මොනරා දන්නේ මොනරාගේ දේවල් අපිට පේනවා කියලා. පිහාට උස්සගත්තට පස්සේ නමුත් ඒ මොනර නැටුම දිගට කරගෙන යනවා. ගමන හැමින් නිවන දෙසට. ඒ ඒ පුණ්‍ය ශක්තියන් අනුව ඒ ඒ දැකීම අනුව විතක ඒ කුල පුත්‍රයන් උතුම් වූ කයිදටපත් වෙනවා. ආධ්‍යාත්මික සුවය ගන්නවා ගිහි ජීවිත කාලෙදී. දිනු කරගන්නවා. එතකොට අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ හංසයාගේ ගමන, ඍජු ගමනක්. කාමභෝගී ජීවිත නෙවෙයි පැවිදි පක්ෂයේ ගත කරන්නේ. එහෙම ගියොත් ලොකු පැටලෙවිල්ලක් කරගෙන තියෙනවා. ගිහි ජීවිතය ගත කරනවා නම් පැවිදි උතුමන් වහන්සේලා චීවර දරාගෙන ඒ කාලයක් යනකොට රාජ්‍ය ජනමාධ්‍ය හැම කෙනාම හඳුන්වනවා තීන්දු ගන්නට ඉස්සෙල්ලම චීවරධාරී කියලා. හරි සංවේග ජනක තත්ත්වයන් පෙන්නතුනේ. හැබැයි ඒ සත්‍ය සිද්ධ වෙන්නේ බොහෝ දේවල් ඊට අදාළව කරලා කරලා කරලා නීතියේ රැහැන්ට හසු වුණාට පස්සේ. එතකම්ම චීවරධාරී තමයි අපි දන්නේ නැති වුණාට. හරි සංවේගයේ ශාසනය විනාශ වෙන්නේ ඔය කාරණා හේතු කරගෙන. ඒ නිසා අපටත් ඔබටත් බොහොම වටිනා සූත්‍රයක් මේ අවිද්‍යා සූත්‍රය. ඉතින් බුදුරජාන් වහන්සේ ඔය සූත්‍රය දේශනා කරමින් අවසන් වශයෙන් ළඟා වෙන්නේ අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා සිදුවෙන බවයි. ඒ උනේ අසද්ධාව අසත් ධර්ම ශ්‍රවණය උතන විතරක් නෙමෙයි. බලන්න මේ අපි බස් රථයකට නැග්ගොත් අහන්න වෙන්නේ මොනවද? සමහර නාලිකාවලින් අපේ භාෂාව ඉවරයි. අපේ තියෙන සිංහලයාගේ ಗುಣ මුකුත් නැහැ. සමහර වෙලාවට භාෂා පටලවාගෙන මහා තොරතෝංචියක් නැතුව කතන්දර කතා කරනවා. ඉතින් මේවෙන් අපට ජන සමාජයේට සුගතියක් වෙන්නේ නැහැ නේ ආන්නේ නිසා අසත්පුරුෂය කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි දැන් බලන් ගියාම. පුද්ගල සංචිත සකස් වෙලා දෙනවා. පුද්ගල සංචිත. ආන්නේ ඒවෙන් දෙන්නෙම අපට ඔය අසත් ධර්මයමයි. අසත් ධර්මයමයි. ඒ නිසා පුද්ගලයෙක් විතරක් නෙවෙයි දැන් ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ. ඒ සංචිතයම අපි ශ්‍රවණය නොකර අහක් කරන්නට වෙනවා. ඒ ඒ අදාළ ආයතන වලින් නිවේදනය කරන කාරණා. ආන්නේ නිසා අසත්පුරුෂයාගේ ඇසුර හේතු කරගෙන තමයි ඔය කියපු ධර්මතා සියල්ලම පසු කරගෙන ඔබ අවිද්‍යාවට ගොදුරු වෙන්නේ. ලස්සන නිදසුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මහා වර්ෂාව කඩන් වැටෙනකොට මුලින්ම ඒ වර්ෂා ජලය වැටෙන්නේ කඳු මුදුන් මතටයි. එතන ඉඳන් කුඩා ගිනි ශීකර ඔස්සේ දිය පහරවල් සකස් වෙලා කුඩා නදී බවට පත් වෙනවා. ඊළඟට ඒ කුඩා නදී මහා නදී බවට පත් වෙනවා. ඒවා මහා සාගරයට ගලාගෙන යනවා. මෙන්න මේ වාගේ අසත්පුරුෂ ඇසුර නිසාම ඔබ අසත් ධර්මයේ ශ්‍රවණය කරලා අසද්ධාවටපත් වෙලා අයෝනිසෝ මානසිකාරයේ හේතුවෙන් අසම්පජන්නේටපත් වෙලා ඔබ ඉන්ද්‍රිය අසංවර කරගන්නවා. එනිසා ත්‍රිවිධ දුෂ්චරිතයට ඔබ යොමු වෙනවා. ආන්‍ය නිසා පංච නීවරණ ධර්මයන්ගෙන් ඔබේ සියලුම අධ්‍යාත්මික ජීවිතයේ දැහැමි ජීවිතය වසා දමනවා. ඒ නිසා ඔබ අවිද්‍යාවට ගොදුරු වෙනවා. ඒ නිසා දැන් බලන්න සරල තනක්නේ අසත්පුරුෂයාගේ ඇසුරෙන් ඔබට මිදෙන්නට පුළුවන් නම් ඔබට අවිද්‍යාවෙන් මිදෙන්නට බොහොම පහසු වෙන බවයි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. ඒ වගේම ප්‍රධාන මම අනිත් පැත්තට දේශනා කරනවා අවිද්‍යාවට හේතුව මේකනම් විද්‍යා විමුක්තියට සඳහා අපි කළ යුත්තේ මොකද්ද? විද්‍යා විමුක්තියට හේතු මොනවාද? මේ විද්‍යාව ඇති කර ගැනීම සඳහා නම් ඔබ තුල සත්‍ය සම්බොජ්ජංග වැඩෙන්නට ඕනේ. බෝධිඅංග හතක්. බෝධිය කිව්වේ රහත් බෝධිය, පච්චේක බෝධිය, සම්මා සම්බෝධිය. ඔතනින් පහළට තියෙන අනිකුත් මාර්ගඵල දැහැමි ජීවිතයක් තුළින් යන්න පුළුවන් තැන ආන්නේ නිසා මේ බොජ්ජංග ධර්ම ඔබ තුළ වැඩෙන්නට ඕනේ. සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, ඒ වගේම පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය. මේ බොජ්ජංග පිළිබඳව ඔබ කියවලා තේරුම් ගන්නට වටිනවා. මේ බොජ්ජංග ධර්ම ඔබ තුල ඉබේ වැඩෙන්නේ නැහැ පින්නතුනි. ඒ සඳහා සතර සතිපට්ඨානය වැඩෙන්නට ඕනේ. ඔබේ විහාරස්ථානයේදී බොහෝ දිනට ඔබ අහලා තිනවා සතර සතිපට්ඨානය පිළිබඳව. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා අනුපස්සනා හතර වැඩෙන්නට ඕනේ. දැන් ওই ගැඹුරු තැන් දෙකක් එකපාරටම කෙනෙකුට උතන්ට යන්න බෑ. ඊළඟ කාරණායි බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාරනවා. ඒ සතර සතිපට්ඨානේ වැඩෙන්න ඔබේ හිත යොමු වෙන්න නම් මොනවද තියෙන්නට ඕනේ? ඒකේ තවත් පැත්තකින් කතා කළොත් අපි සබ්බොංජංග ධම්ම වැඩෙන්න නම් සතර සතිපට්ඨාන තියෙන්න වැඩෙන්නට ඕනේ. ඒ සතර සතිපට්ඨානේ වැඩෙන්නට නම් ඔබ තුල ඔබ ත්‍රිවිධ සුචරිතයේ යෙදෙන පින්වතේ පින්වතියක් වෙන්නට ඕනේ. ත්‍රිවිධ සුචරිතය. මේ ත්‍රිවිධ සුචරිතය ඔබ තුල ඉබේම ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ආන්නේ සඳහා ඔබ තුල වැඩෙන්නට ඕනේ සති සම්පජන්නේ. අර කලින් කියාපු ධර්මතාවලට විරුද්ධ ධර්මතාවය. සති සම්පජන්නේ. ඉබේම ඇති වෙන්නේ නැහැ ඔබ තුල. ඒ සඳහා ඔබ යෝනිසෝ මනසිකාරය පුරුදු වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් දකින්නට ඕනේ. අර කලින් වාගේ නිට්යයි සුඛයි ආත්මයි කියලා නෙවෙයි දකින්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඔබට දකින්න පුරුදු වෙන්න ඕනේ. ආන්නේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරයම නිසා සම්පජාන්නේ සති සම්පජාන්නේ යෝනිසෝ මනසිකාරය ඒක ඇති වෙන නම් ඔබ තුල ශ්‍රද්ධාවක් වැඩෙන්නටම ඕනේ. යමෝනිකා ශ්‍රද්ධාව නෙවෙයි ඔබ තුල වැඩෙන ආකාරවතී ශ්‍රද්ධාව. බුදු සාසනය අගය කරන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ඕනෑම කෙනෙක් පිළිබඳ ඕනෑම දෙයක් පිළිබඳව ඔබ දැනගෙනයි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. කරුණු දැනගෙනයි. දැක්ක පමණින් නෙවෙයි. එතකොට ඔබ විනාශයටපත් වෙන්නේ ඔය බුදුමග ගමන් කරනවා. නිවනට යනවා. මේන්න මේ කරුණු ඊටාම වැදගත් කරුණු. එනිසා පින්නතුනි ඒ ආකාරවදී ශ්‍රද්ධාවයි උතන ශ්‍රද්ධාවල අපි ගත යුත්තේ. එහෙම ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් සද්ධර්මයමයි ශ්‍රවණය කළ යුත්තේ සද්ධර්මයමයි ශ්‍රවණය කළ යුත්තේ වැඩකට නැති අර්ථයක් නැති කතා ඔබ මොන මොන තාලෙන් ශ්‍රවණය කළත් ඒවා ඇති වැඩක් වෙන්නේ නැහැ පින්නතුනි. ඒකේ තම පැහැදිලි මේ සූත්‍රයෙන්. එතකොට ඔබට කොහෙන්ද සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බ වෙන්නේ ඔබ ඇසුරු කරන්නේ සත්පුරුෂයෙක් නෙවෙයි නම් අසත්පුරුෂයෝ නම් දේශනාවේ අරමුණ වෙන වෙන කාරණා නම් කොහොමද ධර්මයක් පින්නතුන්ගේ හිතට යන්නේ ධාරණය කරගන්නේ කොහොමද ධර්මදේශනාවේදී ඔබට hina යනවනම් විහිළුවක් නම් කරන්නේ අනවශ්‍ය කාරණා ධර්මදේශනාවට අතුලත් කරගන්නව නම් දේවතා ආරාධනා හැම කරලා හරියයිද මේක තමයි අද අඳෝනා ඇහෙන්නේ පැය 24ෙම අපිට ධර්මය අහන්න පහසුකම් තියෙනවා නමුත් අපේ ජනතාව නොමග අපරාධ පැත්තෙන් ගත්තොත් දුෂ්චරිත පැත්තෙන් ගත්තොත් කොහොම මේ ධර්මයේ ඔබේ ඔළුවට යන්නේ? හේතුව අර සුණාත ධාරේත චරාත නැහැ. ගෙදරක පොල් ගන්න ගමන් බනහනවා. වෙන වෙන වැඩක් කරන ගමන් බනහනවා. කොහො ධර්ම ගෞරවය? මේ දේශපාලන කතාවක් නෙවෙයිනේ. වෙනත් වෙනත් දේශනාවක් නෙවෙයිනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයයි දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා. ඔන්න බලන්නකෝ අසත්පුරුෂයන්ගේ ඇසුරෙන් ඔබට සිදුවෙන දේ. එනිසා සත්පුරුෂ ඇසුර නිසායි දැන් මේ සඳහන් කළ ධර්මතාවයන් සියල්ලම ඔබට ලැබෙන්නේ. සත්පුරුෂයන්ගේ ඇසුර නිසා ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා ඔබට සද්ධාව ඇති වෙනවා. ඒ සද්ධාව හේතු කරගෙන ඔබ තුල යෝනිසෝ මනසකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසකාරයේ හේතු කරගෙන ඔබ සති සම්පජන්යෙන් යුක්ත පින්වතෙක් පින්වතියක් බවට පත් වෙනවා. ආන්නේ නිසා ඉන්ද්‍රිය අසංවරය සිද්ධ වෙන්නේ නැහැ පින්නතුනේ. ඉන්ද්‍රිය සංවරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ ඔබව පාලනය කරගන්නවා. ඒ නිසා ත්‍රිවිධ සුචරිතය ඔබට ඇති වෙනවා. ඒ තුලින් තමයි සතර සතිපට්ඨානය වඩන්න ඔබ යොමු වෙන්නේ. භාවනා වඩන්න යොමු වෙන්නේ. ආන්නේ තුලින් සත් සම්බොජ්ජංග ධර්ම බෝධියංග ඔබ තුල වැඩිලා ඔබ විද්‍යා විමුක්ති ඵලයටපත් වෙනවා. බලන්න මේ කාරණාවලින් කොයි කාරණාවද අපහසු අමහත් වටහා ගන්න. කල යුත්තේ එහෙමනම් සත්පුරුෂයාගේ ඇසුර පිළිබඳව අපි අවධානය යොමු කරන්නටයි. සත්පුරුෂය ගැන මේ පිනතුන් දන්නවනේ කවුද කියන එක. එතකොට සත්පුරුෂය කොහෙද සමාජයේ ඉන්නේ කියන ප්‍රශ්නයක් පිනතුන්ට එනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. හොඳයි සත්පුරුෂයෝ නැද්ද? ඉන්නවා. අපට හමු වෙනවද? නැහැ. එහෙනම් කොහෙන්ද අපි සත්පුරුෂයන්ගේ ඇසුර සත්පුරුෂයන්ගේ ධර්මයේ හොයාගෙන ওই විදිහට යන්නේ? සත්පුරුෂයන්ගේ ධර්මයේ කිය බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ධර්මයේ හැටියට දේශනා කරනවා නම් අන්න සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා. අන්න ඒක ඔබට බොහොම වටිනාකමක් ගෙන දෙනවා මේ ධර්ම මාර්ගයේ යන්නට. මෙහෙන් ඔය අවිද්‍යාව තුරන් කරගන්නට. දැන් පටිච්චසමුප්පාදය හරහා අපි යන්න ගියොත් ඊටාම අපහසු ගැඹුරු ධර්මයක්. දවසක් ආනන්ද හිමියන් කියනවනේ තථාගතයන් වහන්සේට බුදු පියාණන් වහන්සේ මේ පටිසමුප්පාදය මට හොඳ හැටි තේරෙනවා මොකද්ද දෙන පිළිතුර බුදුන් වහන්සේ මා එවං ආනන්ද මා එවං ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද මේ ගැඹුරු පටිසමුප්පාද ධර්මය තෝරගන්න බැරි නිසා තමයි මිනිස්සු මේ නූල් බෝලයක වගේ පැටලිලා මේ ජීවිත සසර කතරේ දුක්ඛීතව ගෙවන්නේ. එහෙම කියන්න එපා. ඒ නිසා කියන්න පුළුවන් තැනකට අපි ගියොත් ඕන දැන් මම දේශනා කළා පරිසම්පාදයේදී පෙන්නේ අවි අවිද්‍යාපත්‍ය සංඛාරා කියලානේ පෙන්නතුනේ. එතකොට ඒ අවිද්‍යාවට හේතුවක් එතන පෙන්වන්නේ නැහැනේ. ඔන්න දැන් මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ අගේට පෙන්වා දීලා තිබෙනවා. දේශනා කොට වදාලා ওই විදිහට. ආන්නේ නිසා අවිද්‍යාවට හේතුව අසත්පුරුෂයාගේ ඇසුරයි. එතකොට සත්පුරුෂයා තෝරගන්න නම් ඔබ යන්නට ඕන කමක් නැහැ. එහෙම ගිහින් ඔබට හම්බ වෙන්නේ නැහැ. එහෙම හම්බෙන්නේ සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කරලා තියෙන පරිදි ඔබව රවටන මිත්‍රෙන් බොහෝ වෙලාවට. නමුත් සත්පුරුෂයන්ට කැමතිනම් ඔබ ඔබ සත්පුරුෂයන් බවට පත් වෙන්නට ඕනේ. ඔබ සත්පුරුෂයෙක් බවට පත් වෙන්නට ඕනේ. ආන්න එතකොට සත්පුරුෂය ඔබ හොයාගෙන එනවා. කල්යාණ මිත්‍රයන් ඔබට හමු වෙනවා. ඔබේ හදවතේ නැත්නම් සත්පුරුෂ ගති, දැහැමි ගති, පරෝපකාරයේ පිණිස කටයුතු ඒව නැතිනම් ඔබට සත්පුරුෂය හොයන්නට බෑ. වෙනතනේ මලක් තිබුණාම වර්ණවත්න සුවඳ හැමමින් ඒ මල කෑ ගහන්නේ නැහැ. මගේ ළඟ සුවඳ තියෙනවා. බඹරු වෙනවා හොයාගෙන. මලේ සුවඳට, මලේ වර්ණයට. ඒ වගේ පින්නතුන් තුල සීලවන්ත, ගුණවන්ත ගති ඇති වෙනවා නම් පරෝපකාරයේ පිණිස කටයුතු කරනවා නම් ආන්න ඔබේ සිල් සුවඳ උඩුසුලකට යනවා. සතර දික් භාගෙ විහිදී යනවා. ආන්නේ නිසා බලාපොරොත්තු නැති විදියට සත්පුරුෂයන් ඔබේ ඇසුරට මුණ ගැහෙනවා, හමු වෙනවා. ආන්නේ එතකොට ඔබ සත්පුරුෂයන්ගේ ඇසුර තුළින් ඔය කියන ධර්මතා හරහා යනවා. ඒ නිසා සිහිපත් කරගන්න මොනතරම් වටිනා සූත්‍රයක්ද බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කර තිබෙන්නේ ඔය විදිහට දුකෙන් මිදෙන්න නම් එහෙමනම් පින්නතුනේ මේ ධර්ම කාරණා ඔබ විතක සටහන් කර ගන්නට ඇති ධර්ම දේශනාවෙන් පස්සේ විවේකීව එකින් එක එකින් එක සිතා බලන්න මොනතරම් පහසු කාරණාවක්ද මේ නිවන් මඟ ගමන් කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට තිබෙන්නේ එනිසා එන්නේ ආකාරයට ඔය කියන ධර්මතා හුරු පුරුදු කිරීමෙන් ඔබටම දැක ගන්නට පුළුවන් ඔබටම ප්‍රකට වේවි නිවන් මඟ නම් වැඩි ඈත නොවන බව. එනිසා අපට උපේක්ෂාව කියන ධර්මතාවය දිනු කරගන්නට ඕනේ. ඌමනාව තියෙන්නට ඕනේ. උතුම් වූ භාවනාවේ යෙදෙන්නට ඕනේ. ඒ සඳහා අද මේ ධර්මදේශනාවෙන් රැස් කරගත්තා වූ රැස්වෙච්චා වූ යම් පුණ්‍ය ශක්තියක් ඇද්ද ඔබ හැම දිනාටම ඒ පුණ්‍ය ශක්ති බලයෙන් ඒ කාරණා ඇස්ස සිද්ධ කරගෙන දහේ මාර්ගයේ ගමන් කරමින් සිත සාන්ති සබත සංසිල්ලම උදා කර ගන්නට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා අද රාත්‍රී ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පස්යාල ශාසනකරණ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රවේදී විනයාචාර්ය භාවනා උපදේශක පූජ්‍යපාද කෝට්ටේ ශාසනතිලක ස්වාමීන් වහන්සේ. දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ සම්පන්නියම ලැබේවායි අපි සියලු දෙනාම සාදුකාරය පාත්වා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු